ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ රත්මලාන මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පඬිත විනය විශාරද ශ්‍රී සුමංගල විද්‍යාවතංශ ආචාර්ය අග්ගමහා පඬිත අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं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 අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මොසාවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා බේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරමේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සබ්බ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ධම්මං මුනි රාජස්ස සුමන්තු ගමොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 අදිවත්තන්ති පානිනෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ගුවන් විදුලි සංස්ථාවේ මම ධර්ම දේශනා කිරීමට පටන් අරන් 1947 අවුරුද්දේ තමයි මුල්ම ධර්ම දේශනාව ගුවන් විදුලියෙන් මා කළේ එදා ඉඳලා ඒ දිගටම මේ ආයතනයෙන් ධර්ම දේශනා මහා රාශියක් මා සිද්ධ කළායි කියන බව ඊටාම සන්තෝෂයෙන් ලොකු ධර්ම දානයක් මා දුන්නායි කියන බව ඊටාම සන්තෝෂයෙන් මතක් කරනවා කාර්ය මණ්ඩලයටත් මන ඇසූ පින්වත් පිරිස සෑම දිනකටමත් අදත් මට එච්චර ශක්ති සම්පන්න අවස්ථාවක් නොවන බව මේ රටවාසී හැම දිනම දන්නවා මට දැන් අවුරුදු 95ක් වයස දැනරත් මේ ධර්ම දාණයට මා බොහොම සන්තෝෂයෙන් අදත් පැමිණියේ බණ ටිකක් කියලා අපේ ශ්‍රද්ධා සම්පන්න පින්නතුන්ට තවත් පිනක් දහමක් කරගන්නට සවසන අදහසින් හැමදාම දැන් ගුවන් විදුලි සංස්ථාවෙන් බලාපොරොත්තු වෙනවා උදේ 8ට රෑ 8ට ධර්ම දේශනා පවත්වන්නට ශ්‍රද්ධා සම්පන්න පින්වත් පිරිස ඒ සවනානුත්තරිය කියන කුසලය ලබා ගන්න. සවනානුත්තරිය කියන්නේ අහන ඇසුම් අතුරෙන් ඊටාම උසස්ම ඇසුම බණ ඇසුම. ඒ කුසලයේ පින ලබා ගන්නට බලාපොරොත්තු වන හැටියට මා මතක් කරමින් මේ ධර්ම දේශනාව දැන් මං ආරම්භ කරලා පවත්වාගෙන යනවා. පින්වත්නි දැන් මා මාත්‍රිකා කළා අද මේ ධර්ම දේශනාව සඳහා පබ්බතෝප සූත්‍රයේ තිබෙන එක්තරා ගාථාවක් පබ්බතෝප සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කොසල් මහරජතුමාටයි කොසල් මහරජතුමාගේ සිරිතක් තිබුණා නිතරම ඉඩ ලැබෙන ලැබෙන විදියට පන්සලට යෑම පන්සලට යනකොට කොසල් රජතුමා චතුරංගනී සෙනඟ පිරිවරාගෙනත් සමහර දවස්වලට ගියා සමූහයක් එක්කත් සමහර දවස්වලට ගියා සමහර දාට රජතුමා තනියම පන්සලට ගියා ඔය කාලේ ඔය පළාතේ හොර රංචුවක් සිටියා. මේ හොර රංචුව කුමන්ත්‍රණයක් කළා. රජතුමා තනියම පන්සලට යන වෙලාවකදී පොඩි කැලෑරොදක් තිබුණ අන්ධවණය කියලා. එතෙන්දී අල්ලලා මරලා රජුරු රජුරුවන්ගේ දේපල පැහැර ගන්න ඕන කියන කුමන්ත්‍රණය තමයි ඔන්න කලේ හොරු රංචුව. එක හොරෙක් මේ හොරු රංචුවේ ඇවිල්ලා රජුරවන්ට කිව්ව දේවයන් වහන්සේ දන්නවද කරුණක් මෙන්න මේ මේ නම් තියෙන හොරු කමුණාන්සේ විහාරස්ථානයේට තනියම යන වෙලාවකදී අන්තවනේදී අල්ලලා මරලා රජතුමාගේ දේපල පැහැර ගන්න ඕන මෙහෙම කුමන්ත්‍රණයක් කළා ඒ හොරාගෙම්ම කුමන් කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අනෙක් හොරුන්ගේ නම් දැනගත්තා රජුරෝ රජතුමා නියෝගයක් නිකුත් කළා. ඒ හොර රන්ටම ආවා රජමැදුරට ඊට පස්සෙන්ද. ආවෙන් පස්සේ රජුරෝ ඇහුවා ඔය පිරිස මෙබඳු කුමන්ත්‍රණයක් එහෙම කළාද කියලා. කිව්වා දේවයන් වහන්සේ එහෙම කළා. ඒ කලේ අපේ නැති බැරිකමට අපට ජීවත් වෙන්නට හොඳින් හැකියාවක් පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි ඒ එහෙම කුමන්ත්‍රණයක් කළේ. ඊළඟට ඒකෙන් නිදහසේට කාරණයක් උනේ නැහැ. ඊළාට රජුරෝ නියම කළා මේ හොරු රංචුවටම දඬුවමක්. හතරමන් හන්තියකට අරන් ගොයිලා. හැම හොරෙකුටම පේන විදියට උල තියලා මරන්න. ඔක තමයි නියම කළා වූ දඬුවම. ඊළඟට ඔය ඒ කාලේ සිටිතකොත් තිබුණා යම් දඬුවමක් රජතුමා නියම කළා නම් ඒ දඬුවම දෙන තැනට රජතුමා යනවා. එදා ගියා මේ දඬුවම දෙවන්න මේ හොරු රංචක. දෙහිල්ල හොරු වංචම උල තියලා මැරෙව්වා. කියාටින් දැන් දවල් වෙලා වෙච්ච වෙලාවේ රජතුමාට රජමාලිගාවට යන්න ඕනකම රජමාලිගාවට යන පාර තියෙන පන්සල ළඟින් පන්සල අද්දරියෙන් ඉතින් ඊළාට රජතුමා වන්න රජමාලිගාවට යනකොට පන්සල ළඟින් යන්න තියෙන නිසා පන්සල දිහාව බල බල යන්න අමාරුයි හිතට මේ වෙලාවත් මහා ඉරමුදුන් වෙලාව එහෙම නමුත් සජිරෝන්න පන්සලට ගොඩ වැදුනා සවැත්නුවර ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේටත් හිතුණා මේ වෙනද මේ වෙලාවට මේ රජුරු එන්නේ නැහැ. අද මේ එන්නේ. එවුවම අර කුතෝනුතම් මහරජා ආගච්ඡත දිවා දිවස්ස මහරජා මේ මහ දවල් කොහේදද මේ එන්නේ කියලා. එතකොට රජුරෝ කියනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් වෙනකොට රාජකාරී කටයුතු මහ ගොඩක් එක්තරා රාජකාරියකට ගොහිල්ලා මේ එන වෙලාව තමයි කියලා රජුරෝ කිව්වා. සාජකාරියේ කිව්වට ඉතින් බුදුරජාණන් වහන්සේට කාරණේ අසවල් රාජකාරියේ කියලා හරියට එළිදරව් කරලා කිව්වේ නැහැ. එසේ නොකියුවාට බුදුරජාණන් වහන්සේට පෙනුණා මේ කරපු රාජකාරිය මොකද්ද කියලා. ඉතින් රාජකාරියක් හැටියට කළත් සජ්ජරෝ කරලා තියෙන මේ දරුණම දරුණු මිනිමරුවක්. ඉතින් ඒක ඇඟෙව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. සජ්ජරවන්ට ඇඟෙව්වේ නැතුව උන්වහන්සේ ප්‍රකාශ කළ මහරජ මම කාරණයක් කියලා රජතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. රජුරෙකු හොඳයි බොහෝම හොඳයි කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට කියනවා වෙන්න මෙහෙම එකක්. මහරජතුමනි මහරජතුමාගේ විශ්වාසදායක කවදාකවත් බොරුවක් නොකියන කෙනෙක් ඉන්නවා විශ්වාසදායක හිතවතෙක්. ඔය හිතවතා පණ බේර ගන්නවත් කිසිම කාලෙක බොරුවක් කියන්නේ නැහැ. එහෙම පණ බේර ගන්නවත් බොරුවක් නොකියන කෙනෙක් ඔන්න එනවා නැගෙනහිර පැත්තේ ඉඳලා රජතුමා හම්බ වෙන්න. ඇවිල්ලා කියනවා මේක මෙහෙම එකක්. දේවයන් වහන්සේ හරිම පුදුමයක්. මම එන්නේ නැගෙනහිර පැත්තේ ඉඳලා. මගේ ඇද්දකෙම දැක්කා අහස තරම් උස ඇති මහා පර්වතයක්. පෙරලි පෙරලි පෙරලි පෙරලි සියල්ල වනසමින් මෙන්න මේ පැත්තට එනවා. රජුරුව පැත්තට එනවා. මේ පර්වතයේ පෙරලෙනකොට වාසය කරන තාක් සතුන් ඊට යටවෙල මැරිලා යනවා. තියෙන තා ද්‍රව්‍ය දේවල් පොඩි පට්ටම් වල සුණු විසුණු වෙලා යනවා. ඔහොම ඔය ආරන්තිය නැගෙනීරපත්තේ ඉඳලා එන විශ්වාසදායක සත්‍යවාදී කෙනෙක් ඔන්න රජුරවන්ට කියනවායි. ඔය වෙලාවෙම බස්නායක ප්‍රත්‍යයේ ඉඳලත් වෙනවායි ඒ වගේම සත්‍යවාදී කෙනෙක් හොඳ හැටියට රජතුමා අඳුරන ඒ එයා ඇවිල්ලා කියනවායි දේවයන් වහන්සේ මම එන්නේ බස්නායක ප්‍රත්‍යයේ ඉඳලා මම මේ කියන කරුණ සියසින්ම දුටුවා වූ කාරණයක් මේ කියන්නේ බස්නාහිර පැත්තේ ඉඳලා මා එනකොට මට පෙනුණා අහසතරන් උස ඇති පර්වතයක් පෙරලි පෙරලි පෙරලි පෙරලි මෙන්න මේ පැත්තට එනවා රජුරෝ ඉන්න පැත්තට මේ පර්වතේ පෙරලි පෙරලි එනකොට හැම දෙනාම සත්‍යයන් ඊට යට වෙලා මැරිලා යනවා ධර්මයේ වශයෙන් තියෙන යම් තාක් දේනම් සියල්ලම පොටිපත්තන් වල සුණු විසුණු වෙලා ඔන්න යනවා. මහරජා හරි පුදුමයක් ඔන්න එනවා. උතුරේ ඉඳලා සත්‍යවාදී රජතුමාට බොහොම විශ්වාස ඇති කෙනෙක් ඔන්න එනවා. උතුරේ ඉඳලා එයයි ඇවිල්ලා කියන්නේ අනේ දේවයන් වහන්සේ හරිම හරි පුදුමයක්. මම දැක්ක මගේ ඇස් දෙකෙන්ම අහසතරන් උස ඇති මහා පර්වත රාජයේ සියල්ල පොඩි පත්තම් කරමින් පෙරලි පෙරලි පෙරලි පෙරලි මෙන්න මේ පැත්තට එනවා. හොඳයි මහරජා. දැන් ඔන්න ඒ වගේම සත්‍යවාදී යමාත්‍යේ දකුණේ ඉඳලා ආත් වෙනවා අය. සියල්ල වනසමින් සියල්ල පොඩිපත්තම් කරමින් ඉතින් ඔන්න ඔහොම සත්‍යවාදී අමාත්‍යවරු හතර දෙනෙක් නැත්තම් සත්‍යවාදී පුජ්‍යලයන් හතර දෙනෙක් ඇවිල්ලා ඔය ආරංචිය හතර පැත්තෙන්ම අහස් උස ඇති මහා පර්වත හතරක් පෙරලි පෙල්ලි පෙල්ලි පෙල්ලි සියල්ල වනසමින් එන බව කියනවාය. රජ්ජුරෝ දැන් ඊට මැදි වෙලාය සිටින්නේ මේ පර්වත හතරට. හොඳයි. බුදුරජාණන් වහන්සේ මුලදිම ප්‍රකාශ කළා මම ප්‍රශ්නයක් අහන්නම් කාරණයක් දේශනා කරලා කියලා. ඒක හොඳයි මහරජා. ඔහොම ඔය ආරංචිය සත්‍යවාදීන් හතර දෙනෙක් හතර පැත්තෙන් ඇවිල්ලා කිව්වොත් රජතුමා ඊට මැද මැද මැද නම් ඉන්නේ මොකද මහරජතුමා කරන දේ ඔය විදිහේ අවස්ථාවක එතකොටම රජතුමා කිය ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම හොඳ බල සම්පන්න රජ කෙනෙක් මට මහා විශාල හස්ති සේනාවක් ඇත්සනකක් ඉන්නවා. ඔහොම පර්වත හතරක් පෙරලි පෙරලි එනවනම් ඒ ඇත්සනක යොදලා කිසිම පිහිටක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අශ්වසේනාවක් මහා මට ඉන්නවා. ඒ අශ්වසේනාව යොදලත් ඔහොම පර්වත හතරක් පෙරලි පෙරලි එනවනම් මම ඊට මැදි වෙලා නම් ඉන්නේ ඒ අස්වසේනාවෙන් කල හැකි දෙයක් ඇත්තේ නෑ රත සේනාවක් ඉන්නවනම් පාබල සේනාවක් මට ඔහොම ලොකු ඉන්නවා ඒ පාබල සෙනගෙන් රත සෙනගෙන් වැඩක් වෙන්නේ නෑ එහෙම එනවනම් ඒ වගේම මගේ නිවසේ ස්වර්ණ භාණ්ඩාගාරයක් තියෙන රත්තරන් ඒ ස්වර්ණ භාණ්ඩාගාරයේ තියෙන රත්තරන් වැය කරලා උනත් ඒන් නිදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ එවෙන් වැඩක් වෙන්නේ නැහැ එහෙම අවස්ථාවකට මූල පාන්න සිද්ධ වුණොත් මම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අඤ්ඤත් ධම්මචර්යා අඤ්ඤත් සමචර්යා අඤ්ඤත් කුසල ක්‍රියාය අඤ්ඤත් පුඤ්ඤ ක්‍රියාය කියලා රජතුමා ප්‍රකාශ ධර්මයට අනුව හැසිරෙන එක ඇරෙව. ඒ වගේම තමන් කුසල කුසලයට පිනත අනුව හැසිරෙන එක ඇර වෙන කරන්න කිසි දෙයක් මට නම් වැටහෙන්නේ නැහැ කියලා ඔන්න රජතුමා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඒ දේශනා කළ ගාථාව තමයි අර මා මුලදී මාත්‍රිකා වශයෙන් තැබුවේ. යථාපි සේලා විපුලා නවං ආහච්ච පබ්බතා සමන්ත අනුපරියෙය්‍යුං නිප්පෝඨෙන්තා චතුද්දිසං එවං ජරාච මච්චෝච අදිවත්තන්ති පානිනෝ අර යථාපි සේලා විපුලා අර මහා විශාල ගල් පර්වත වගේ හස්සොසට එන ඔන්න හැම දිනාටම ජරා නැවති පර්වතේ ජරම්පි ඒ මරණය නැවති පර්වතේ ඕම ජරාච මච්චෝච අදිවත්තන්ති පානිනෝ ඒ සත්‍යය යට කරගන්නවා ජරා පරණ වලින් මෙතන මේ ගාථාවෙන් අර පර්වත හතරට උපමා හැටියට දේශනා කළාට පර්වත දෙකයි මේ ගාථාවේ පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් මේ ගාථාව තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ක්‍රම ධර්මයේ තේරුම් ගැනීමේ ක්‍රම තියෙනවා. ඒ අනුව ධර්මයේ තේරුම් ගන්නට ඕනෝ. ඒකත් බොහොම ප්‍රයෝජනවත් වෙනවා වන කියන ඇත්තන්ටත් වන අහන පින්වත් පිරිසට ඔන්න නිගපද වළංජන න්‍යාය කියලා එක්තරා ක්‍රමයක් න්‍යාය ක්‍රමයක් තියෙනවා ඒකේ අදහස යම් වනය වනක මුලපදෙත් අගපද කිව්වනම් අනිත් මැද තියෙන පද තමන් ඊට ඇතුළත් කරගන්නට ඕන. ඔන්න මෙතන ජරාච මච්චුච ජරාවයි මරණයයි. මුල පදයයි අග පදයයි දෙකයි මේ කිව්වේ. මැද පද දෙකක් ඇතුළත් වෙන්නට ඕන. ඒක මෙන්න මෙහෙම උපමා න්‍යාය ක්‍රමයකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට අටුවාචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙනවා. ඔන්න සාමාන්‍යයෙන් පොළවේ කොහේ හරි තැනක ගල් ලෑල්ලක් හෝ ගලක් හෝ තියෙනවා. එහෙම අපි හිතමු. ඊළඟට මේ ඒ ගලට පිටුපාලා පොළවේ මුවෙකුගේ අඩ තියෙන ගලට පිටුපාලා පොළවේ මුවෙකුගේ අඩ තියෙනවා ඊළඟට බැලුකොට ගලට මෙහා පැත්තේ තියෙනවා මුවෙකුගේ අඩි එතකොට ඥානවන්ත කෙනෙක් නම් මේ ගල පැත්තට තියෙනවා මුවාගේ අඩි ගලේ අඩි නෑ. ගලට විතුපාලක් තියෙනවා මුවාගේ අඩි. තේරුම් ගන්නවා මුවෙක් ඇවිල්ලා ගල උඩට නැගලා ගලෙන් බැහැලා ගොහිල්ලා තියෙනවා. අන්න මුගපද බලවන් ජන න්‍යාය කියලා කිව්වේ ඒකත්. මේ කියන ධර්මයේ තේරුම් ගැනීමටත් මුල එකයි අග එකයි කිව්වම අර ඒ න්‍යාය ක්‍රමය අනුව අනිත් දෙක ගන්න ඕන බව දේශනා කොට වදාලා බුදුරජාණන් වහන්සේ ඒ අනුව ජරා කියන එක කිව්වා. එතකොට ගන්නට ඕන කරන දෙක තමයි ව්‍යාධි විපත්ති කියපු දෙක. ගන්න ඕන අර න්‍යාය ක්‍රමයෙන් බලයෙන් ওই ව්‍යාධි සහ විපත්ති කියන පර්වත දෙක. එතකොට වන හතරයි. ජරා ව්‍යාධි විපත්ති මරණ ඔන්න හතර හරි අර පර්වත හතරට උපමා උපමේ හැටියට ඔන්න මේ හතර දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඊළඟට ජරා ව්‍යාධි විපත්ති මරණ මහා දීර්ඝ විස්තරයක් කළ යුතුව තියෙනවා. නමුත් ඉතින් මේ දීර්ඝ විස්තරයක් කරන්න අවස්ථාව නොවේ මේ අවස්ථාවේ සාමාන්‍යයෙන් අපි සුළු වශයෙන් එහි අදහස් තේරුම් ගන්නට ඕන. ජරා කියලා කියන්නේ දි รา පත් වීම. මොකක් හරි දිරුවනම් දිරු එකෙන් කිසි වැඩක් නෑ දිරු එක ආගදානයක ඇර වෙන කරන දෙයක් නෑ ඉතින් ඒ වගේම මේ අපි මිනිසයන් ඇටියට ජීවත් වෙනවා දැනට ඉතින් අපි යම් දවසක උපන්නනම් උපන්න දා ඉඳලාම ක්‍රමයෙන් මේ ජීවත් වෙන්නේ ජරාව බලාගෙන ඊළාට ඔන්න ඔය තරුණකම කියන එක ඇති වෙනවා තරුණකම ඔය බොහෝම යම් යම් දෙනා තරුණකමින් මත් වෙනවා ඒත් තරණකමෙන් මත්ුණෙන් පස්සේ අකුසල් වැරදි වැඩ තමයි කරන්නේ. අන්නේ නිසා ඒ තරුණකමෙන් මත්වීම නැතිවීමට ජරාව සිහි කරන්නට ඕන. ජරා ධම්මෝම ජරං අනතීතෝති අභින්නම් පච්ච වෙක්ඛිතබ්බං. ඉත්‍යාවා පුරිසේනවා ගහත්තේනවා පබ්බජිතේනවා. ගිහි පැවිදි හැමදෙනා විසින්ම මම ජරාව ස්වභාවිකකට ඇති කෙනෙක්. මම මේ හැමදාම තරුණෝ වාසය කරන්නේ නැහැ. තරුණකමෙන් සබ්බං යොබ්බනං ජරාපටියෝසානං මේ තරුණකමේ කියන එක ලොකු කාලයක් තියෙන එකක් නෙවෙයි. ජරාව කියන එක එනකන් තමයි තරුණකමේ කියන එක තියෙන්නේ. ඒ ජරාව එනකොට තමන්ගේ සම්පූර්ණ ඉන් ඉන්ද්‍රියන් පිළිබඳ ඇස කන නාසය දිව ශරීරය ඔය ඉන්ද්‍රියන් දුර්වලත්වය ඇති වෙනවා දිනාපත් වෙනවා මහා ශක්ති සම්පන්නෙක් වුණත් ඔය මල්ලව පොර අරමය වදමින් එහෙම තරුණ මදයෙන් මත් වෙලා කටයුතු කරන එහෙම අය පවා අන්තිමට වයෝ වෘද්ධ වුණාම ජරාවටපත් වුණාම ඒ තමන්ගේ කෑම ටික කටේ තියා ගන්නවත් අත පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඉතින් විහාර පන්සල් අරවට ඒව ආශ්‍රය කළේ නැතුව ඒ වගේම පින්දහම් කළේ නැතුව දම් පහන් දුන්නේ නැතුව එහෙම වාසය කළොන්න කවදා හරි මේ තරුණයා තරුණිය මංචපරායන ඇඳේ හාන්සි වෙනවා. ඇඳේ හාන්සි වෙලා ඉතින් අතීතයට තමන්ගේ හිත යොමු කරනවා. කොහොමද මම මගේ තරුණකම ඉතින් තමන්ට අපි අනේ මං මගේ තරුණ කාලයේ සතරන් වගේ කාලේ ඉතින් ඒ තරුණ කාලේ නිකම්ම නිකං වැඩක් නැති විනෝදාත්මක දේවල් වලට ගත වෙලා ගියා. පිනක් දහමක් කරගත්තේ නැහැ. පන්සලක් ආශ්‍රය කරේ නැහැ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කළේ නැහැ. දෙමෝපියන් වහන්සේලාට අපෝපස්ථාන කළේ නැහැ. ගුරුවර ආදීන්ට ගෞරව සත්කාර සම්මාන ආදී කළේ නැහැ. ඒ ගෞරවපූර්ණ සතුටු වෙන විදියට ක්‍රියා කළේ නැහැ. අද මේ ඒ කිසි දෙයක් දැන් මේ කරගන්න බැරුව මේ මන්ත්‍රපරායනව ඇදට වෙලා ඉන්නවා සුසුම් හෙල හෙල අන්න තරුණකම හරියට පාවිච්චි කරේ නැත්නම් අර ජරා නැවති පර්වතේ ඇවිල්ලා යට කරලා දැම්මයින් පස්සේ කිසි දෙයක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕන. සමහර පින්වත් පිරිස එහෙම කල්පනා කරන්නේ නැතුව ඔය ගුණ ධර්ම පුරන්න සිල් රකින්න දෙනු නැති වෙන්නට ඕන. තරුණ කාලේ ඒවා නැතුවට කවන්නෑ කියලා කතා කරන අය ඉන්නවා. ජරා ජජ්ජරිතා හොන්තේ හත්පාදා අනස්සවා අතපය තමන්ට වසගෙන එතකොට කොහොමද සීලාදී ගුණධම් රකින්නේ නැහැ. තරුණ කාලේ තමයි රත්තරන් වැනි කාලේ ඒ කාලේ තමයි තමන් හැඩගැහෙන්නට ඕනන්නේ ජරා නැවති පර්වතයෙන් තමන් යට කරලා දානවට වඩා ඉස්සර වෙලා ඊළඟ ව්‍යාධි එතකොට ව්‍යාධි කියන්නේ ලෙඩ. ඉතින් ලෙඩ ඒ එදා ආධිකල්පික මිනිස්යාට නම් ලෙඩ තිබුණේ තුනයි. ඉච්ඡා අනසනං ජරා කියලා. ඉච්ඡා කියන්නේ බඩගින්න. අනසන කියන්නේ කෑම නොදිර වීම. ඒ වගේම බඩගින්න ජරාවක් ඇටිය. ඒතකොට ජරාවත් ඒ ලෙඩක් කැටියට එදා ගණන් ගන්න තිබුණේ. ඉච්ඡා අනසන බඩගින්නයි, ඉච්ඡා බණ කෑම නොදිරවීමයි, ඒ වගේම ජන්නාක් වීමයි. ඉතින් ඕවා එනව නැවත කියලා හිතන්නට ඕන. අන්න ඉතින් අර එහෙම කල්පනා කරනකොට ඒ තරුණ කාලේ ගැන හිතනකොට අරට ඇති වෙනවා. ඊළඟට දැන් ඒ පාර ඔන්න කල්පනා කරනවා මේ යම් කෙනෙක් මේ සාමාන්‍යයෙන් විපත්ති කියන පර්වතේ ඒ විපත්ති කියන පර්වතේ ගන්නට ඕන විපත්ති කියලා කියන්නේ තමන්ගේ අත මේ කැමැත්තට විරුද්ධව තමන් වෙත එන්නා වූ යම්තාක් දේ ඇත්තන් තමන් අකමැති ඒ වාට කියනවා විපත්ති කියලා. විපත්ති කවදා තමා කරා එනවාද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අර පහුගිය කාලේ සුනාමි කියලා මහා විපත්‍යක් මොහොත ගොඩ ගැලීමෙන් ඇති වුණා. ඒ කාලේ කී ලක්ෂයක් මැරුණාද? කොච්චර අලාභ සිද්ධ වුණාද? හානි සිද්ධ වුණාද කියලා කියන්න බැරි තරම්. අන්න එබඳු ස්වාභාවික විපත්ති ඇති වෙන්න පුළුවන් ජලය ගැලීමෙන් ඒ වගේම තවත් ඔය ගිනි කඳු ආදී පිපිරීමෙන් භූමිකම්පා ආදීන් ඊළඟට තව තවත් නොයේ දේවල් වලින් මේ එන්න පුළුවන් විපත්ති ඒ කල්ැතුව කියලා නැවි ඒවා එන්නේ දන්නේම නැතුව දැන් පහුගිය දවස්වල බුරුම රටට මහා විශාල සුළි සුළඟක් අපේ රටේ වුණත් ඒබඳු විපත් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි විපත්ති එයි කියලා කවදා හරි හිතාගෙන විපත්ති ආවත් කරන්න දෙයක් නැහැ වට යට වෙලා ගියත් තමන් ඒ කාලය තුල තමන්ගේ ජීවිතයෙන් පිනන්තහමක් කුසලයක් එහෙම සිද්ධ කරගත්තා නම් ගන්නවා නම් ඒක බොහොම වටිනවා යන්නේ නිසා තමයි ඒකේ අපේක විපත්ති නැතිවීමටත් මෙහෙම විපත්ති එනවයි කියලා කල්පනාවෙන් කටයුතු කිරීම සුදුසිය කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඊට ජීවිතේ නැවති සම්පත මේ මරණ නැවති විපත්තියෙන් තමයි අවසාන වන්නේ ඉතින් මරණය කියන එක සාධාරණයි කවුරු හරි කෙනෙක් උපන්නා නම් උපන්න දා ඉඳලාම ඊට කාලය ගත වෙන්න ගත වෙන්නම තමන් මරණයට ලං වෙන එකයි කරන්නේ මිනිත්තුවක් ගත වුණොත් මරණයට මිනිත්තුවකින් පිට්ටු වුණා ආයස අඩු වුණා මිනිත්තුවක් පැයක් දවසක් සතියක් මාසයක් අවුරුද්දක් ගතවන්නා වූ කාල ප්‍රමාණයේ අනුව ජීවත් වෙනවායි කියලා කියන්නේ මරණය කලා දුවනවායි කියන එකයි. ජීවිතං උදයායත්තං සූර්යෝ වියධාවති. ධර්මයේ තෝම ප්‍රකාශ කරලා තියෙන ওই කාරණාව. ඒ නිසා අන්න මේ මරණ නෙවෙයි ඉපත්ති කවදා එනවද දන්නේ නැහැ. ඒ වුණාම ඊට පිටක් වීමට තමන්ගේ තුන් දොර හොඳට පිළිටුවා ගන්නට අවසන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කොච්චර බලපුලුවන්කාරකම් තිබුණත් මරණ නැමැති විපත් ආවන් පස්සේ ඒකෙන් වළකින්න මොන විදියකින්වත් කාටවත් පුළුවන්කමක් ඇතිවන්නේ නැහැ. ඉතින් ওই කාරණා ඔන්න තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාව ඇති කරගන්න කියලා. ශ්‍රද්ධාවය කියන්නේ තුරුවන්ගේ ಗುಣ හොඳට විශ්වාස කරලා පැහැදීම ඇති කරගන්නට ඕන. ඒ ශ්‍රද්ධාවෙන් තමයි ශාසනයට කිට්ටු වෙන්නේ කවුරු හරි. ශාසනයට කිට්ටු වෙලා ඒ ඇත්තෝ ඉතින් ප්‍රතිපත්ති දාන සීල භාවනා ආදී වශයෙන් යම්තාක් ඇතනම් ඒ සියල්ලම අනේ ඇත්තෝ සම්පූර්ණ කරනවා ශ්‍රද්ධාවෙන් එහෙම සම්පූර්ණ කරලා ඒ සියල්ලම තමන් ඒ තමන්ගේ ජීවිතයෙන් වැඩ ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි. ඉතින් ශ්‍රද්ධාව හොඳට කරුණ තේරුම් ගන්න තමන්ගේ හිතේ උපදවා ගන්නට ඕන. ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව නැති එක්කෙනෙකුට බුද්ධ ආගමේ ප්‍රයෝජනයක් ගන්න අමාරුයි නෑ ලැබෙන්නේ නෑ. ශ්‍රද්ධාවන්තයා තම නම තමයි තමන් අදහන ආගමෙන් තමන්ට යහපතක් කවදා හරි කරගන්නට හැකියාව වෙන්නේ ශ්‍රද්ධාව ඇති කරන් සීලාදී ගුණ ධර්ම හොඳ ඇටියට සම්පූර්ණ කරන්නට ඕන. එහෙම සම්පූර්ණ කරනකොට තමයි අන්න ඒ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අගදී දේශනා කරනවා ඒ බුද්ධේ ධම්මේච සංඝේච දීරෝ සද්ධං නිවේසය බුද්ධ ධම්ම සංඝ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ශ්‍රද්ධාව ඇති කර ගන්න එසේ ලබා ගන්නා වූ ඒ ශ්‍රද්ධාව තමන්ට පිහිට වෙනවා ඒ ශ්‍රද්ධාව දියුණු කරන්න ශ්‍රද්ධාව දියුණු කරලා නිබ්බාන ගමනම් මග්ගං කිප්පමේ විසෝ නිවන් මඟ සූදානම් කරගන්න නිවන් වගේ කියන්නේ ආර්ය ශ්‍රායක මාර්ගය. ආර්ය ශ්‍රායක මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඔය තමයි ආර්ය ශ්‍රායක මාර්ගය. සීල සමාධි ප්‍රඥා කියලා කිව්වත් ඔය ආර්ය ශ්‍රායක මාර්ගය තමයි. සීල සමාධි ප්‍රඥා දියුණු කරයි කියලා කිව්වත් ආර්ය ශ්‍රායක මාර්ගය දියුණු කිරීමමයි ඉතින් ඒ නිසා අන්න ඒ නිවන් මඟ නැස්ති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදලා. ඉතින් ඒ අනුව දැන් මේ පබ්බත උපම සූත්‍රය ඊටාම කෙටියෙන් සැකෙමින් තමයි දැන් මම මේ ප්‍රකාශ කළේ. දැන් ඉතින් ඒ අවස්ථාව වෙලාව සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් කල්පනා කරන්න දැන් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුණා වූ යම්තා කුසල සම්භාරයක් නම් ඒ සියලු පින් හේතු කොටගෙන අප හැම දිනාටම අජරාමර සංඛ්‍යා තමාමා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ වෙලාවේදී මේ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගත්තා වූ ශ්‍රද්ධා සම්පන්න පින්වත් පිරිසක් ඉන්නවා. අන්නේ පිරිසගේ නම් දැන් ප්‍රකාශ කරනවා ඇති. අද ධර්මදේශනාමය පින්කම සඳහා දායකත්වය ලබාගෙන තිබෙනවා මේ පින්වත් පිරිස මහනුවර පූජා පිටියේ විසූ මේට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ UB බණ්ඩාරනායක පියාණන්ට හා වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වූ සීලවති මෙනිකේ බණ්ඩාරනායක මෑණියන්ට පින් පිණිස දායකත්වය දරන්නේ මහනුවර වට්ටාරම් පැන්නේ වී.බී. බණ්ඩාරනායක මහතා ඇතුළු දූදරු පිරිස. දැන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ඉසුළුවා වූ පින්වත් පිරිසටත් විශේෂයෙන්ම බණ ඇසූ යම්තා පිරිසක් නම් ඒ හැමදෙනාටම විශාල පිනක් මේ අවස්ථාවේදී සැලසුණා ලබා ගත්තා. පින තමයි අපට පරලෝක ජීවිතයට උපකාර වන්නා වූ දේ හැටියට සැලකෙන්නේ. බුදුරජාණන් වහන්සේම දේශනා කතා සයන් කතානි පුඤ්ඤානි සම්මිත්තං සම්පරායිකං තම තමන් හොඳ ඇටියට පින්දාම් සිද්ධ කරගෙන ඉන්නවා නම් ඒත්තන්ට ඒ පරලෝක ජීවිත හැම ලෙසින්ම සපවත් වෙනවා කියලා දේශනා කළා. ඒ අනුව දැන් මේ බණ ඇසීමෙන් සහ ධර්ම පූජා පැවැත්වීමෙන් දායකත්වයේ ඉසලීමෙන් කියන මේ සර්ව ප්‍රකාරයෙන් යම්තා පින් රැස් කරගත්තා නම් ඒ සියලු පින් කාලක්‍රියා කළා වූ තම තමන්ගේ ඥාතීන්ට ලැබේවා ඒ අය පින් අනුමෝදන් වීමෙන් සපවත් වෙත්වා ලෝක සාසන ආරක්ෂක දෙවියෝද පින් අනුමෝදන් වීමෙන් ශාසනයත් අපත් හොඳින් ආරක්ෂා කෙරෙත්වා අප හැම දෙනාටම මේ පිණින් අමා මහ නිවන් සප ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරන සබ්බීතියෝ වියජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව ආසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්නන්තු ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ රත්මලාන මල්ලිකාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පඬිතුක විනය විශාරද ශ්‍රී සුමංගල විද්‍යාවතංශ ආචාර්ය අග්ගමහා පඬිත අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ